සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද විසංගපුර පසළොස්වක පොහොව දවසයි තථාගත බුදුරජාණන් වහන්සේගේ උපත බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්වීම තථාගත බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන ඊට වැදගත් කාරණා තුනම සිදු වෙලා තිබෙන්නේ ඒ ඒ වර්ෂවල යෙදුන වෙසඟපුර 15වක් පොහෝ දිනවලයි. ලාංකික බෞද්ධයන් වශයෙන් අපට තවත් වටින කරුණු කීපයක් තිබෙනවා. විජය කුමරා ලංකාවට සම්ප්‍රාප්ත වුණේ තම්මැන් නාමට ගොඩ බැස්සී හරියටම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ හවස් කරී ඒකත් වැදගත් සිද්ධියක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලංකාවට මයංගණයට වැඩියම් නාගදීපයට වැඩියම් තුන්වැනි වර කැලණියේ විසූ නාග ගෝත්‍රික චූලෝදර මහෝදර නාරද දරුවන්ගේ ආරාධනා පරිදි 500ක් 이르දි බල ඇති මහරහතන් වහන්සේලාත් සමග කැලණියට වැඩම කරවලා ඔය කැලණි ගමෙන් ජල ස්නානය කරලා දවල් දානේ වළඳලා ශ්‍රී පාද පත්මේ ඇතුළු ඒ ස්ථාන 14කට බුදුහාඳුරෝ ඒ ගමණිය තමයි වැඩම කළේ මයංගනං නාගදීපං කල්යාණං පද ලාංඡනං මේ පින්වතුන්ට ওই ගාථාව මතකයි මයංගණයට සහ නාගදීපයට කලින් එවිදින් හිටියේ. තුන්වැනි වර මේ විසංගපුර 15ක් පොහෝ දිනක උන් වහන්සේ කැලණියට වැඩම කරලයි ඉතිරි 14 පුරට වැඩම කළේ. මේ වගේ වැදගත් සිදුවීම් රාශියක් අපේ රටේ සිදු වෙලා තිබෙනවා බුදු පියාණන් වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා. දැන් අපි කල්පනා කර බලමු අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය. ඒ ගැනයි අද අපට කතා කරන්න තිබෙන්නේ. උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ පාරමිතා ධර්ම 10 සම්පූර්ණ කරගත්තා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා ওই පාරමිතා ධර්මයන් පිරීමෙන් අනතුරුවයි පින්වතුනි තථාගතයන් වහන්සේ අතිවිශාල සේවාවක් ලෝකයට සැලකුවේ ලෝකයට සැලසුවේ අතිවිශාල සේවාවක් එයාකාරයෙන් තමන් සුදුස්සෙක් බවට පත් වුණා ඒක අපි මතක තබා ගත යුත්තක් රටකට හරි ජනතාවකට හරි ගමට හරි ප්‍රදේශයට හරි යම්කිසි සේවාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ යම්කිසි තත්වයකට පත් වෙන්න ඕන. Taman සුදුස්සෙක් බවට පත් වෙන්න ඕන. හිතාගෙන හිටියට ඒ වැඩි හරියන්නේ නැහැ. බුදුහාඳුරෝ පාරමිතා ධර්ම පුරලා ඊට විශිෂ්ටතම උත්මේක් බවට පත්වීමෙන් අනතුරුවයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වශයෙන් සේවය කළේ. දැන් අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපි අතර දැනුම අඩු කල්පනාකාරීත්වයේ අඩු සමහර දෙනා තමන් අවශ්‍ය සුදුසුකම් ඇති කරගන්න නැතුව තමන්ට ඔරොත්තු නොදෙන කටයුතු වලට අත තබන්න යනවා. ඒකෙන් ධනයක් විනාශයි පුද්ගලයාත් විනාශයි. බුදුරජාණන් වහන්සේ දුන්නු පාඩම තමයි තමා පළමුවෙන් සුදුසු සෙක්සෙක් වෙන්න. නිරෝගීතාවයෙන්, ශරීර ශක්තියෙන්, ඒ වගේම දැනුගත්කමින්, යහපත් ගති පැවතුම් වලින්, ක්‍රියා සූරත්වයෙන් ඊටාම ඉහළ තැනකට ගිය කෙනෙකුට පින්වතුනි බලාපොරොත්තු වන සේවාව කරන්න පුළුවන්. අන්න ඒ ටික අපි මේ බුද්ධ චරිතයෙන් ගත යුතු දෙයක්. ඒ ගති ටික පිළිටුවා ගැනීම තමයි ඉතිපිසෝ පාඨයෙන් කියන්නේ. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඔය බුදුරජාණන් වහන්සේ ලබාගත් සුවිශේෂ 이르දි බල අටක් ඒ නිසා ශක්ති අටක් ලැබුණා. ඒ අටම නැහැ කියන්ට වෙලාවක් දෙන්න. මා බලාපොරොත්තු වන්නේ අෂ්ටවිද්‍යාව ගැන විතරක් සැකෙමින් මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කරන්ටයි. බුදුරජාණන් වහන්සේ සුවිශේෂ ඥාන අටක් තිබුණා. විදර්ශනා ඥානය, ඉරිදි විදඥානය, මනෝමය ඉරිදි විදඥාණයෙන් චිත්ත විඥානන ඥාණයෙන් పూర్වේ නිවාසානුස්මති ඥාණයෙන් දිව්‍ය චක්ෂුර විඥාණයෙන් දිව්‍ය සෝත්‍ර ඥාණයෙන් පරචිත්ත විඥාන ඥාණය ආශ්‍රවක්ෂේ කර ඥාණය නැත්නම් සරුවඥ තා ඥාණය ඔය තමයි උන් වහන්සේ ලබාගත් සුවිශේෂ ඥාන අට හැකියාවන් අනේ මේ අටම යෙදෙව්වේ කුමකටද? පරාර්ථය සඳහායි. ලෝකයට යහපත පිණිසයි මේ දක්ෂතා කුසලතා හැකියාවන් බුදුහාඳුරෝ යෙදුවේ. පළමුවෙනි නේක විදර්ශනා ඥානයි. ඉතිපිසෝ පාඨයේ මේ පින්වතුන්ට කටපාඩම් තියෙනවා අපේ දරුවන්ටත් කටපාඩම්. එතකොට පළවෙනි එක තමයි අෂ්ටවිද්‍යාවන්ගෙන් විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ ලෝකයේ පවතින ධර්ම තුනක් අනිත්‍යයි වෙනස් වෙනවා. ඒ වගේම ඒ වෙනස් වීමම දුකයි. වෙනස් වෙනවා නම් මට මේ ශරීරයවත් මේ තරම් ආදරෙන් සෙනෙහසින් රකින්න රැකගන්නේ හරියට පවත්වා ගැනීමට බැරි නම් පින්වත්නි ඔයින් අපට පැහැදිලිව පේනවා ඒක අපේ අඩුවක් බව එතකොට අපේ කියලා කියන්න දෙයක් නැහැ. මේ ශරීරයේ මේ සියල්ලක් මගේ නම්. මට ඕන කරන විදිහට මේ ශරීරයේ පවත් පවත්ව ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක නෑ අපිට. දැන් බලන්න අපේ ශරීරයේ අපි පවත්වා ගැනීම පිණිස දවසකට වාර කීපයක් ආහාර පාන ගන්නවා. ජල ස්නානී කරනවා. මූණකට හෝද ගන්නවා. නිදා ගන්නවා, සක්මන් කරනවා. බේත් ගන්නවා. ඇඳුම් අලුත් ඇඳුම් ආදී පරිහරණය කරනවා. මේ තරම් ආදරේ සෙනෙහසකින් රැකගනු ලබන අපේ ශරීරයේ බෑ අපට ඕන කරන විදියට පවත්වා ගන්නට. එතකොට මේ ශරීරය මගේ නෙමෙයි. මගේ නම් මට වමනා විදියට පරිහරණය කිරීමට පුළුවන්කම තියෙන්න ඕන. එහෙම කරන්න බෑ. අන්න ඒකයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ. ඒක දුකක්. වයස්ගත වෙනවට, මහලු වෙනවට, ජරපත් වෙනවට අපේ වැඩ කටයුතු අපට කර කියා ගන්න බැරි තත්වයකට පත් වෙනවට අපි කිසිම කෙනෙක් කැමති නැහැ. නමුත් ඒ කොච්චර අකමැතිකම් තිබුණත් රජතුමාගේ පටන් යාචකයා දක්වා සෑම කෙනෙකුටම ඒ තත්වයට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි අනිත්‍ය දුක්ඛානාත්ම. ඒ අනුව බලනකොට මේ ශරීරේවත් අපේ නෙවෙයි. පෙර පිනක් නිසා අපේ ශරීරයේ ලැබුණ රූපස්කන්ධේ අපි එය යොමු කරලා සාර්ථක වැඩපිළිවෙලක් කරන එක පමණයි අපට කරගන්න තියෙන්නේ. හොඳ හිතිවිලි ඇති කරගෙන පිනක් දහමක් යුතුයකමක් හරියට ඉටු කරලා මේ ශරීරයෙන් ගත යුතු ගත හැකි ප්‍රයෝජනේ ගන්න ඕන. ඒක තමයි මේ සීල් සමාදන් වෙනවා පින්කම් කරනවා පරාර්ථකාරීව වැඩ කටයුතු කරනවා. ඒ හැම එකක්ම මේ පින්වතුන් කරන්නේ ඔය නිසායි. ඔය තමයි විදර්ශනා ඥානය. ඔය විදර්ශනා ඥානයේ පින්වතුනේ ඊ타නත්ම තෙවුණු අයුරින් බුදුරජාණන් වහන්සේට පිහිටියා. ඒකට නිදර්ශන කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතට දැනුවත් තරුණයෙක් දවසක් ආවා. වයස අවුරුදු 25ක විතර. හැඩරුව ඇති කෙනෙක්. ශරීරය බොහෝම වර්ණවත්. නම ස්වර්ණ. ස්වර්ණ කියන්නේ රත්තරන් කියන එකයි. රත්තරන් පාට ශරීරයක්. තමා ගැන පැහැදිලි කළා මෙහෙම දැනුවත් කෙනෙක් මට උවමනා කරන්නේ පැවිද්දටපත් වෙන්නයි. ශරීරත් මහරහතන් වහන්සේ මතක් කරනවා මානවක තුමනි මානවක කියන්නේ තරුණයා නෙනේ කියන තේරුම. මේ මානකම අමාරුයි. ඔබ ධනවත් පවුලක කෙනෙක්. දීපල ඇති කෙනෙක්. අතට පයට වැඩකාරයෝ මෙහෙකාරයෝ තියාගෙන හිටිය කෙනෙක්. මහානකම එහෙම නෙමෙයි. තම තමන්ගේ වැඩ කටයුතු කර කියාගන්න ඕනේ. අලෙම පිබිදෙන්න ඕන, වත් පිළිවෙත් කරන්න ඕන, ಗುಣධර්ම පුරන්න ඕන. සෑම දෙයක්ම සීමිතව කළ යුතුව තිබෙනවා ආහාර පාන ගැනීමත් එහෙමයි. මේ තරුණයා ස්වර්ණ නම ස්වර්ණකාර ඔහු කියනවා මං ඒ වාට සූදානම්. බේරිල්ලක් නෑ මහාන කරන්න කියලා හැමදාම එනවා. ශරීර උත්තාම්දරු ටික දවසකට පස්සේ මහාන කළා. මානකලායින් පස්සේ මේ ස්වර්ණකාර හාමුදුරුව කියනවා අනේ සාරිපුත්‍රයාණන් වහන්සේ මට ඕනෑකම තියෙන්නේ රහතන් වහන්සේ නමක්ම බවට පත්වීමෙන් අනතුරුවයි බුදුහාමුදුරෝ දකින්ට යන්න. රහත් වෙන්නේ නැතුව බෑ බුදුහාමුදුරෝ දකින්ට යන්න. ඒ නිසා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා තථාගතයන් වහන්සේ දකින්නට දෙඩි කැමැත්තක් මා ළඟ තිබෙන නිසා ඊතා ඉක්මනින් රහත් වීමට මට අවශ්‍ය භාවනා ක්‍රමයක් කියා දෙන්න. අවශ්‍ය භාවනා ක්‍රමයක් කියා දෙනු මැනවි. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා හොඳ අධ්‍යාපනයක් තිබෙනවා සිරිත් විරිත් ටිකක් ඉගන්නලා තියෙන්නේ පැවිද්දෙකුට අවශ්‍ය භාවනා ක්‍රම ක්‍රමයක් ස්වර්ණකාර හාමුදුරන්ට දුන්නා. අනේ ස්වර්ණකාර හාමුදුරුව ඒක හොතට ඉගෙනගෙන ගියා. ආරණ්‍යගතෝ වණයකට ගියා. ගෙහින් උන් වහන්සේ භාවනා කළා. මාසකට පස්සේ ආවා. අවිදින් කියනවා ගුරු දේවයන් වහන්සේ සාරි පුත්‍රයාණන් වහන්සේ ඒ භාවනා ක්‍රමය නම් මට ගැලපෙන්නේ නැහැ. ඒ භාවනාවට බෑ මගේ හිත නම් වාගන්න. ඒ නිසා වෙනත් භාවනා ක්‍රමයක් මට කියා දෙනු මැනවි. ඒ අන්ව පින්වත්නි සාරිපුත්‍රයාණන් වහන්සේ තවත් භාවනා ක්‍රමයක් කියලා දුන්නා. ඒකත් ඉගෙනගෙන වනගත වුණා ආය 4-5 මාසයකින් ආවා. ඒ කිව්වෙත් මොකද්ද මේ භාවනා ක්‍රමයට බෑ මගේ හිත නංවා ගන්න අමාරුයි. මට ගැළපෙන වෙනත් භාවනාවක් කියා දෙන්න. සාරිපුත්‍රයාණන් වහන්සේ මහා ප්‍රඥයි අසීමිත ඉරිදි බලයක උත්තමයෙක්. උන්වහන්සේ තව භාවනා ක්‍රමයක් කියලා දුන්නා. ඒකත් ඉගෙනගෙන ටික දවසක් උන්වහන්සේ වෙත ඉඳලා ආයෙත් අරඤ්‍ය ගතෝවා වනගත බවට පත් වුණා. භාවනා කළා ආයෙත් ආව අට මාසයකට විතර පස්සේ. ඇවිදින් කියනවා බෑ බෑ සාරිපුත්‍රයාණන් වහන්සේ මට ඒ භාවනාවටත් බෑ මගේ හිත නංවා ගන්න. මට වෙන භාවනාවක් කියාදින බැලෙන්නේ සාරිපුත්‍රයාණන් වහන්සේ මතක් කළා එහෙනම් මා කොහොම ටික දවසක් ඉන්න කියලා තමා වෙත රඳවගෙන විවේක වේලාවක ළඟට කැඳවල අවවාදයක් කළා. එවත්නි ස්වර්ණකාර ඔබ ධනවත් පවුලක කෙනෙක්. දීපල අතහැරලා මහාන වෙච්ච කෙනෙක්. තක්ෂලා නුවර අධ්‍යාපනයේ නිමකල කෙනෙක්. බලවත් කැමැත්තෙන් මහාන වෙච්ච කෙනෙක්. මව්පියන්ගේ කැමැත්ත ලබාගෙන තිබෙන්නේ බොහොම අමාරුයි. ඔවුන්ගේ කැමැත්ත පළ කළා නෑ පළමුවෙන්. ඒ තරම් ඕනෑ කමින් පැවිද්දටපත් වුණු දා පටන් මගෙන් කරපු ඉල්ලීම මට ඕනෑ කරන්නේ රහත් බවට පත් වෙලා බුදුහාඳුරෝ දකින්න යන්න. රහත් වෙන්නේ නැතුව නම් බෑ මට මේක කරන්න. දැන් මේ වැඩේ හරියන්නේ නැහැ. මම ඔබට භාවනා ක්‍රම 3-4ක් මතක් කළා ඉගෙනුවා. මා බැලුවා ඔබ හොඳට භාවනා කළා. ඔබට මා මෙතෙක් නොකියුවට මොකද? ඔබ තුන්වෙනි වර යැව්වයින් පස්සේ මා රාශිගතව ඔබ ඉන්න සේනාසනයේ කිට්ටුව තැනක නැවතිලා දින ගණනාවක් ගත කළා ඔබේ වැඩපිළිවෙල හරියට කරනවද කියලා දැනගැනීමට මට තේරුණා බොහෝම නිසි පරිදි භාවනාව කරන කිසිම අඩුවක් නැහැ මම හිතාගත්ත මේ සැරේ නම් වැඩි සාර්ථක බවට පත් කර ගනී කියලා මේ සැරේත් අසාර්ථකයි ඒ නිසා දැන් ඔබට බෑ රහත් බවට පත් වෙලා බුදුහාමුදුරුව වෙතට යන්න. දැන් ඔබ වහන්සේ මාත් එක්ක බුදුහාමුදුරුව වෙතට යමු. උන්වහන්සේ මහා පුදුමාකාර කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බෑ අසිරිමත් බව ගැන අපට කතා කරන්නවත් ඒ වගේම හිතන්නවත් බෑ. උන්වහන්සේ පිළියමක් යොදයි. එහෙම කියලා පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වර්ණකාර හාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුවෝ වෙතට ගියා. උන්වහන්සේ බුදුහාමුදුරුවන්ට වැඳා. අර ස්වර්ණකාර හාමුදුරුවොත් බුදුහාමුදුරුවන්ට පසඟ පිහිටුවා වැඳා. ධනයිස් දෙකක් නලලත් ඒ වගේම වැලමිටි දෙකක් බිමට තබලා බොහොම ගෞරවාකාරයෙන් වැද්දා. වැඳලා හොඳට ඉඳගත්තයින් පස්සේ සාරිපුත්ත හාමුදුරුව කතාව පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ පැහැපත් ස්වර්ණකාර ආයුෂ්මතුන් වහන්සේ මගේ ගෝලේ අර විස්තරේ මතක් කළා මෙහෙමයි මහණුනි වාර කීපයක් මං භාවනා දුන්න නෑ ප්‍රතිඵලයක් මා ඒකයි මේ කැඳවගෙන ආවේ. ඔය වචන දෙක තුන සාරිපුත්ත හාමුදුරුව මතක් කරද්දී තථාගත බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානු ස්මෘති ඥානේ පෙර ආත්ම දැකීමේ නුවණ උන්වහන්සේ 이르දි බලයෙන් බැලුව මේ ඇත්තගේ පෙර ආත්ම කොහොමද? ආශය අනුසය ඥානයේ තව විශේෂ බුද්ධ ගුණයක් මේ ඇත්තගේ කෙලෙස් වල తත්වයේ බරපතලද අඩුද වැඩිද ඒ ගැනත් බැලුවා බලලා කාර්මයේ දැනගෙන කියනවා ඇවැත්නි ස්වර්ණකාර මම ඔබ වහන්සේගේ මේ ගුරු දේවයන් වහන්සේ වෙතට සමග ටිකක් කතා කරන තුරු ඔබ වහන්සේ යන්න ආර ජේතවන පොකුණ පැත්තට. පොකුණ පැත්තට ගිහින් එන්න. ස්වර්ණකාර හාමුදුරුවෝ තුගත් කෙනෙක්. උන්වහන්සේ කල්පනා කළා මට මේ යන්නට කියලා කිව්වේ පොකුණ පැත්තට මොනවා හරි සරියුත් හාමුදුරුවොත් සමග පෞද්ගලිකව කතා කරගත යුතු දෙයක් බුදුහාමුදුරන්ට ඇති ඒ නිසායි මට මෙහාට එන්න කිව්වේ. උන්වහන්සේ නැකිටලා දෙනමතම වැඳලා ආවා. ජේතවන පොකුණ වෙතට ගියා. යනකොට උදේ වෙලාව බෑ බලන්න ලස්සන. නෙළුම් මල් පිපින හැමතැනම. බොහොම සංසුන්. අර මද සුළඟට නෙළුම් කොළ දියේ හැප්පෙනවා. ඒ මතුපි ඒ හැප්පීම නිසා කුඩා වතුර බින්දු විසු වෙලා අර රතු පාට සුදු පාට නෙළුම් පෙති මත ලස්සන දීදුරු බෝල වගේ ඉක්තා කුඩා එහාට මෙහාට ගමන් කරනවා ඉර එළියට මහ පුදුමයක් මේක දැක්කට පස්සේ උන් වහන්සේට මහා පැහැදීමක් ඇති වුණා ඒ අතරම නෙළුම් විල මැද ඊ타ත්ම සුවිශාල කරත්ත රෝදයක් බඳු විශාල නෙළුම් මලක් රත් නෙළුම් මලක් පිපිලා තිබුණා අනිත් ඒවාට වඩා ලොකුයි ඒ මතත් අර වතුර බින්දු එහා මෙහා දුවන අයුරු පේනවා මේක දැක්කට පස්සේ පින්වතුනේ ස්වර්ණකාර හාමුදුරුවන්ට විමතියක් ඇති වුණා මේ අසිරිමත් ලස් තන නෙළුම් බොකුණයි මේ නෙළුමයි දැකලා කියාගන්න බැරි සතුටක් ටික වෙලාවක් යනකොට මේකේ ලස්සන වැඩි වුණා තව ටික වෙලාවක් යනකොට කෙමෙන් මේ නෙළුම් මල අවුරස්නේ එන්ට එන්ට පරවෙන මැලවිගෙන යන ස්වභාවයක් එන එතකොටම උන් වහන්සේට හිතුණා අනේ මගේ මේ ශරීරයත් මෙහෙම නොවේද? පුප්පං නිලායාති යථා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාව මේ ලස්සන නෙළුම් මල පරවේගන යන්නාක් මෙන් අහෝ මගේ ශරීරයත් මේ ලස්සන වුණාට ඔය தത്വේට නේද යම්කිසි දවසකදී පත්වන්නේ අනික්ක ප්‍රතිසංයුක්ත හැඟීමක් ඇති වුණා එතෙන්දීම බුදුහාඳුරෝ මනෝමය ඉරිදි විදක් ඥානෙ. බුදුහාඳුරෝ එතෙන්ට වැඩියේ නැහැ. උන්වහන්සේ අර සාරිපුත්‍ර ආනන් වහන්සේ සමග කතා කර කර ඉන්න ගමන්ම සනකින් නියමම බුදුරුවක් මේ හාමුදුරුව වෙතට ඉස්සරහට එවල මවල පෙන්නලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත සංකල්පය උන්වහන්සේට ඇති කරන බණපදයක් දේශනා කළා. ඒ බණපද දෙක අහලා නිම වෙන විටම ස්වර්ණකාර හාමුදුරුවෝ ඉරිදි බල සහිතව උතුම් වූ රහත් ඵලයටපත් වුණා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බව උන්වහන්සේ දිව්‍ය ඥාණයෙන් ਸਰුවඥතා ඥාණයෙන් දැක්ක මේ හාමුදුරන්ගේ සසර ස්වභාවය. මොකද හේතුව? සාරිපුත්ත හාමුදුරුව දීලා තියෙන්නේ මේ හාමුදුරුවන්ට ගැළපෙන භාවනා නෙවෙයි. බුදුහාමුදුරුව බැලුව කවුද මේ හාමුදුරුව සංසාරේ? සංසාරේ රං රිදී මුතුමැණික් විශේෂඥයෙක්. මැණික් කපන, මැණික් තෝරන, මැණික් උපවත් කරන, රත්තරන් වලින් වටිනා ආභරණ හදන ඊ타ත්ම පිරිසිදු වටිනා සංරිදී මුතුමැණික් ව්‍යාපාරිකේ ආත්ම 500 ගණනක් එකක් දෙකක් නෙවෙයි ඒ නිසා මේ අත්තාට කර්මස්ථානයක් දිය යුතු වන්නේ අනිත්‍ය සංකල්පයට බර එකක් නෙවෙයි මේ ඇත්තාට දිය යුතු වන්නේ ඒ හිත සතුටු කරන දෙයක් ඒ අනුයි නෙළුම් මල මවල පෙන්වේ. ප්‍රතිඵලයේ ලැබුණ රහත් උනා. ඔන්න බලන්න මෙතනින් කරුණක් පෙන්වන්ටයි මා ওই කතාව කෙටියෙන් මතක් කළේ. මතක් කළේ ඒකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා ඉරිදි බලය ඇති කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා ඥාණය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ විදර්ශනා ඥාණයට වඩා ඊටා ඉහළයි. ඒකයි කාරණා. ශනිකයි දෙදෙනාටම තිබෙනවා. තිබුණාට රහතන් වහන්සේලාගේ විදර්ශනා ඥාණයට වඩා ලක්ෂ කෝටි වාරයක් සිවුම් බවට පත්තුණු ඥාන ශක්තියක් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. ඔය තමයි බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා ඥානය. දෙවෙනි එක ඉරිදි විදක්ඥානය. ඉරිදි බලය. අහසින් යන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්. උනේ ආකාරයේ ඉරිදි බල දක්වන්න රහතන් වහන්සේලාටත් පුළුවන් ධ්‍යාන සමාපatti ලාභී බවට පත්තුණු රහත්වරුන්ට ඒ වගේම බුදුරජාණන් වහන්සේටත් පුළුවන් ඒක ශනිකයි දැන් රහතන් වහන්සේ නමකට බෑ එක නාසයකින් ගිනි කඳක් පිට කරන අතර එක නාස්පුඩුවකින් ජල කඳක් පිට කරන්න එක වෙලාවට බෑ දැන් මෙහෙම කියනවා නම් මේ කෙලින් එක පැත්තක් ඝන අඳුරෙන් අනිත් පැත්ත මේ වගේ ආලෝකය. අන්න ඒ වගේ යුගල යුගල වශයෙන් දෙආකාර කරුණු ඒකාකාරව පෙන්වීමේ ශක්තියක් රහත් වරුන්ට නැහැ. දැන් ඔය යමක මහා පාටිහාරියක් ඥානෙ බුදුහාඳුරෝ යමක මහා පාටිහාරියක් ඥානෙ පෙන්ව වාර කීපයක්. ගානන්දබ්බ රුක්ඛ මූලේදී එහෙම ඒ බලය බුදුවරුන්ටයි තියෙන්නේ. අන්න ඒ නිසා සුවිශේෂ 이르දි බලයක් බුදුරජාණන් වහන්සේට තිබෙනවා. ඒකත් බුදුරජාණන්සේගේ අසිරිමත් බවක්. රහත්වරුන්ටත් 이르දි බලය තියෙනවා. තිබුණාට මේ තරම් ශනික ගතියක් නැහැ. හේතුව සාරා සංකල්ප ලක්ෂයක් දාන සීලාදී පාරමිතා ධර්ම පිරීමේ බලය ශක්තිය ඒකයි හේතුව ඊළඟට පින්වත්නි තුන්වැන්න මනෝමය ඉරිදි විදඥානයි බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට පුළුවනි තමන් වගේම තව ඕනෑ කෙනෙක් මවන්න තමන්ගේ හැඩහුරුකමයි 1000ක් වුණත් මවන්න පුළුවන් අර චුල්ල පන්තක හාමුදුරුවෝ කළේ ඒකයි. චුල්ල පන්තක හාමුදුරුවන්ව ජීවක වෙද මහත්මයාගේ ගෙදර දානයට වඩම්මගෙන යන්න එනකොට අනිත් හාමුදුරුවෝ වඩම්මගෙන ගිහින් මේ හාමුදුරුවෝ රහත් නොවෙච්ච නිසා සිවුරු අරින්න ගෙදර යවපු නිසා මහා පන්තක හාමුදුරුවෝ කල්පනා කළා චුල්ල පන්තක හාමුදුරුවෝ නැහැ කියලා. නමුත් ඉඳලා තියෙනවා රහත් වෙලා. මොකද මහා පන්තක ආඳුරු අයියා එක කුස උපන්. කතා කළා කිව්ව මලනෙවෙනි චුල්ල පන්තක මම දැන් මහාන වෙලා රහත් කෙනෙක්. ඔබටත් මේ දායාදේ දෙන්නයි අපේ මවගේ පියාට කියලා සීයාට කියලා ඔබවත් මහාන කරගත්තා. දැන් ඔබ දන්නවා මාස 3 4ක් 4 මාසයක් පද හතරක ගාථාවක් බැරි වුණා ඔබට කටපාඩම් කරගන්න. වැඩියමක් නෙමෙයි. පිරිස් සූත්‍රයක් නෙමෙයි. පද හතරක ගාථාවක්. අනේ මලනුවෙනි එහෙම බොම කල්පනා කරන්න. ඔබට පුළුවන්ද මේ මහානකම ඉස්සරහට ගෙනියන්න? ගාථාවක් 4 මාසයක් පුරා වෑයම් කරලා කටපාඩම් කරගන්න බැරි වුණා නම් කොහොමද ඔබ මහානකමක් කරන්නේ? පදුමන් යථා කෝකනදං සුගන්ධං පාතෝ සියා පුල්ල මවේත ගන්ධං අංගී රසං පස්ස විරෝච මානං තපන්ත මාදිච්ච මිවන් තලිඛේ ඕකයි ගාතාව ওই ගාථාව ඔබට හාර මාසයක් බැරි වුණා. ඒ නිසා මං හිතේ අමාරුවෙන් මේ කතා කරන්නේ. මලණිවෙන හිතේ අමාරුවෙන් සතුටකින් නෙමෙයි. ඒ නිසා ඔබ ගෙදර යන්න. හෙට උදේට ගෙදර ගිහින් සීයාට මේ විස්තරේ කියලා දේපල තියෙන අපට අයිති ඒවා පරිහරණය කරගෙන අපේ සීයා තේ ආච්චි අම්මා දෙපළ රැකබලාගෙන ගිහියෙක් වශයෙන් පින්දහම් කරා. මහානකම නම් කරන්න බෑ. ඒක හිතර ගත්ත කාරණේ හැබෑව. චුල්ලපන්තක හාමුදුරුවෝ සිවුරු වරින්න කොහොමවත්ම කැමැත්තක් නැහැ. නමුත් අර කියපු කාරණේ හැබෑවක්. ඒ නිසා උදේ පාන්දර නැකිටලා යන්න යනවා ගෙදර. ටිකක් දුර සිටු ගෙදරට යන්න ඕන. ඒ මේ විහාර භූමියෙන් පිට වෙන්න යනකොට බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් හිටියා පේන නොපේන වෙලාව බුදුහාමුදුරුව කතා කරනවා චුල්ල පන්තක මෙහාට එන්න චුල්ල පන්තක ගැස්සුනා මේ පොඩි හාමුදුරුවෝ කොහොමද මගේ නම දැනගත්තේ කවුද මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ මේ අන්ධකාරේ යන්තම් එළිය වැටිගෙන එන වෙලාව කුරුල්ලන් නාද කරන වෙලාව මගේ මුහුණවත් පැහැදිලිව පේන වෙලාවක් නෙවෙයි. ඒ නිසා කොහොමද මේ මාව අනුරගත්තේ කියලා බුදුහාමුදුරුවෝ වෙතට ගියා. චුල්ල පන්තක ඔබ මේ කොහාටද යන්නේ? ස්වාමීනි මම යන්නේ gedara. ඇයි gedara යන්න හේතුව? උපවිදි වෙන්නයි යන්නේ සිවුරු අරින්න. මොකද හේතුව? මගේ අයියා මහා පන්තක හාමුදුරුවෝ මට සිවුරු අරින්දී කියලා කිව්වා. අර විස්තරي. එහෙමනම් මම අහන ප්‍රශ්න දෙකට උත්තර දීලා යන්න. ඔබ මහාන වුණේ ඔබේ අයියාගේ ශාසනයකද? නැත්නම් මගේ බුද්ධ ශාසනයේද ස්වාමීනි මං මහණුනේ අයියා කියලා තමයි. ඒ වුණාට මහණුනේ ඔබ වහන්සේගේ බුද්ධ ශාසනය. එහෙමනම් චුල්ල පන්තක ඔබ කරන දේ හරිද? ඔබ මහාන වෙලා තියෙන්නේ මා වෙනුවෙන් මගේ බුද්ධ ශාසනය. අයියා මතක් කළයි කියලා ඔබට සිවුරු අරින්න අයිතියක් නැහැ. ඔබ මගෙන් අහන්න ඕන. මෙන්න මේ රෙදි කෑල්ල ගන්න පිරිසිදු අර පොකුණ ළඟට යන්න රජෝ හරණං රජෝ හරණං කියමින් මේ වස්ත්‍රයේ පිරිමදින්ට මා නැවත කතා කරන තුරු ඔය කතාව මේ පින්වතුන් දන්නවා ඉර රශ්මියේ වැඩි වෙනකොටම පින්වත්නි දාඩියෙන් තෙමිල ගියා රෙදි කෑල්ල කුණු පාට ගැහුණා අනේ මගේ ශරීරයත් මෙහෙම නොවේද කියලා අර විදිහටම කල්පනා කළ වෙලාවෙදී පින්වත්නි කුමක්ද ලැබිච්ච ප්‍රතිඵලය? උන්වහන්සේ අර වගේම අනිත්‍ය ප්‍රතිසංයුක්ත අංශයට බර වෙලා හිටලා චුල්ල පන්තක හාමුදුරුව ඉරිදි බල සහිතව රහත් වුණා. රහත් වෙලා එක්කගෙන යන්න එනකොට තමන් වගේම 1000ක් ලැබුවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. රූප නැව්වට නැවූ රූපයන් ලවා බන කියවල මාර්ගඵලයක් ඇති කරවන්න බෑ. අනිත් රහතන් වහන්සේලාට. ඒක පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. නැවූ රූපයක් ලවා ධර්ම දේශනා කරවල මාර්ගඵල අවබෝධයක් කරවන්න පුළුවන්. රහතන් වහන්සේලාට මවන්න පුළුවන්. ඒ වුණාට පින්වත්නි අරදී කරන්න බෑ ධර්ම දේශනා කරවන්න බෑ. ඔය මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ මනෝමය ඍජු විදඥාන. පරචිත්ත විඥානඥානෙ පරසිද්ධාන්නා නුවණ ඊළඟට పూర్වේ නිවාසාන ස්මෘති ඥානේ පෙර ආත්ම දැකීමේ නුවණ දිව්‍ය සෝතර ඥානේ දිවකණ දිව්‍ය චක්ෂුර විඥානයේ දිව ඇස ਸਰුවඥතා ඥානය බුදුරජාණන් වහන්සේලාට පමණක්ම ලැබෙන සුවිශේෂ ඥානය. ওই ඥාන අටින් ඥාන තුනයි මං යන්තම් මතක් කළේ. මේ පින්වතුන් මේ වේලාව තුර හොඳින් බණ ඇහුවා. ඊළඟට අද විසක් පුර 15ක් පොව දවසේ දන්සල් පවත්වනවා සිල් සමාදන් වෙනවා භාවනාදී පින්කම් කරනවා මරණයට කැපවූ සතුන් මරණයෙන් නිදහස් කරනවා නැති බැරි අයට සලකනවා විවිධාකාර පින්කම් කරනවා බුදුරජාණන් වහන්සේගේ උපත බුදු බව පිරිනිවීම වෙනුවෙන් මේ වගේ වැදගත් දවසක මෙබඳු පින්කම් කරලා වඩ වඩාත් කුසල ධර්මයන් වැඩිමින් අපි සෑම දිනාටම අජරාමර නිවන් සම්පත් ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණමේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. එත්තාවතා චුම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සාදු සාදු සාදු අද වෙසක් පුර 15ක් පොහොදා ධර්මානුශාසනාව පැවැත් වූ දීසිකානන් වහන්සේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති ධර්මපාල වංශාලංකාර සද්ධර්ම ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පඬිත අතිපූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින්වයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.